යෝගාවචර සංගරත්නයේ අවතරයි. මේ පසුගිය සති කීපයේම මාතුකා කරන්ට ඉදිච්ච සීනාසව බල සූත්‍රයේ ඊගාව එහෙම අටවෙනි තුරුක අටවෙනි අංකය තමයි මේ පාලි පාඨයක් වශයෙන් ඉදිරිපත් කරගන්න යෙදුනේ ඒකේ සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ නැවතත් මේ සීනාසයන් වහන්සේට පංච බලයන් වැඩිලා තියෙනවා මනාකොට වැඩිලා තියෙනවා ඒ නිසා මේ සීනාසෝතුමන් වහන්සේට තමන්ගේ ආශ්‍රවයන් දෙවිලා ගියා කියලා කියන්නේ මේ පංච බලයන් සීනාසෝ බලයක් බවට පත් වෙනවා කියන එකයි අදහස. ඉතින් මේකේ අර්ථ ගන්නකොටම තේරෙනවා සීනාස්ව බලයක් වගේ පංච බල දෙකම බල වශයෙන් සඳහන් වෙන්නේ. ඒක නිසා අපි අර අංක 8 දක්වාම ඉන හැම පාඩයක්ම විස්තර කරද්දී මේ සීනාස්ව බලයක් යෝගාවචරයේ කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධීකරණය පැහැදිලි කරගන්න ඔතන පාවිච්චි කරන්න යෙදුණා. නමුත් මෙතන මේ පංච බල ස්වභාවයෙන්ම සහජයෙන්ම බල කියන වචනයට සම්බන්ධ වෙලා තියෙන නිසා මේක යෝගාවචරයට ඒ චීනාසරණ වහන්සේගේ ශක්ති චීනාසරණ වහන්සේගේ බල පහදිලිව වටහා ගන්න පුළුවන් අවස්ථාවක් වශයෙන් පෙළඹෙනවා. ඒ මොකද ඒවා සද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල වශයෙන්මයි පිහිටන්නේ ක්‍රියාත්මක වෙන්නේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒක යෝගාවචරයාගේ මහරහතන් වහන්සේගේ අතර වෙනස වෙන්නේ යෝගාවචරයට ඇතිවෙනා වූ මේ බල මැකිලා යන්ට ඉඩතියි. තාම සහතික වශයෙන් ඉච්ඡිත වෙලා නැහැ. පළවෙනි මාර්ග මාර්ගස්ත ආර්යයන් වහන්සේටෝ දෙවෙනි තුන්වෙනි නැත්නම් රහත් ඵලයටපත් වුණා වූ ආර්යයන් වහන්සේලාට වෙනස තියෙන්නේ ඒ සද්ධාදී බල නොමැකෙන ආකාරයෙන් පිටන එකයි. සාහවුරු වෙන එකයි. එහෙම නමුත් මූලික අවබෝධයේ වශයෙන් භාවනාවේ විශේෂම විපස්සනා භාවනාවේ යම් පමණකට දිනු කරපු යෝගාවචරයට අන්න රහතන් වහන්සේගේ තත්වය තේරුම් අරගන්නට වඩාත්ම සමීප සම්බන්ධයක් ඇති කළ දෙන දෙයක් තමයි මේ පංච බල. ඒක නිසා අර මුලින් වගේ විශේෂ සම්බන්ධීකරණය පිළිබඳව වචන ගොඩක් අවශ්‍ය කරන්නේ නැහැ මේකේ. තවත් පැත්තකින් බලනකොට මේ පංච බල වලට එන්න කලින් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල අපි සාකච්ඡා කරුවේ පංච ඉන්ද්‍රිය. ඉතින් මේ පංච ඉන්ද්‍රියයි <clears throat> පංච බලයි කියන මේ දෙකම නම් වශයෙන් සමානයි. ඒ නිසා මේ පංච බල පිළිබඳව විශේෂ විස්තර අවශ්‍ය කරනවා. දැනගන්න ඕන වෙන්නේ වතහ වැටෙන ආකාරය නම් අර පංච ඉන්ද්‍රිය වගේම නමුත් ඊට වඩා විවිධ පැතිවලින් ප්‍රායෝගිකව යෝගාවචරයට මේ බල අවස්ථාවේදී උදව් කරන්න ලැබෙනවා. ඒ ඉන්ද්‍රිය වශයෙන් යෝගාවචරයා <coughs> දිනු පවන භාවයට පත් කරගත්තා වූ මේ සතිය, වීරිය සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ඒ නම් වලින්ම මෙතන පිහිටියාට අතන ඉන්ද්‍රිය නාමයෙන්ුත් මෙතන බල නාමයෙන් සඳහන් කරනවා. මෙතන ඇති වෙලා තියෙන මේ මුහුකුරා යෑම, මේ ඇති වෙලා තියෙන මේරීම යෝග ජීවිතයේ පැත්තෙන් නම් ලොකු වෙනසක් යෝගාවචර ජීවිතයේ ලොකු තල තුනකමක් ලොකු මේරිච්ච භාවයක් මේ සම්දිස්ථානයේදී ඇති වෙන නිසා ඇඟට දැනෙන යෝගාවචර තමන්ගේ භාවනාව පිළිබඳව යම් කිසි විදිහක විනිශ්චයක් යම් කිසි විදිහක සතුටුදායක තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙනසක් මේ තුල තියෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම දක්වා මූල ධර්ම දිගේ තමන්ගේ අධ්‍යක්ීම් දිගේ තීරුම් බේරුම් කරගත කෙනාට මේ බල මට්ටමට නැත්නම් බලය වල ඇති වෙනස තීරුම් ගැනීමේදී බොහෝ විට උනන්දුව සතුට සමෘද්ධිය වැටෙනවා. ඒක සුතමේ වශයෙන් එහෙම එකක් තියෙනවා. ඒ වගේම තමයි භාවනාවේදී මේ ධර්ම කොටස බල ධර්ම කොටස ආශ්‍රය කරනකොට මේ ඒවට ආමන්ත්‍රණය කරනකොට යෝග ජීවිතයේ විශාල ඉදිරිපීමක් ලොකු අදිෂ්ඨාන ශක්තියක වර්ධනයක් ඇති වෙනවා ඒක නිසා අපට අර ඉන්ද්‍රිය ධර්ම වලට සම්බන්ධ කරලා ඒවා බල தත්ත්වයට පත් වෙනකොට මොනවද ඒ වගේ ඇති වෙනස්කම් මොනවද යෝගාවචරයට වැටෙන ආකාරය වගේ දේවල් යෝග ජීවිතයකට වැදගත් වෙනවා එක පැත්තකට බලනකොට එකම යෝගාවචරයකටවත් අදාළ නැහැ කියලා කියනවා මේ වෙලාවෙම ඒ සියුම් වෙනස්කම් වලදී හැසිරිය යුතු පැවතිය යුතු අවතුම් ප්‍රවතුම් පිළිබඳ අවබෝධය හැමදාම සමන ධර්ම සම්පූර්ණ කරන ස්වභාවය යෝගී තත්වයට පත් කරවන සුළුයි. ලාමක ගති පැවතුම් ඉවත් කරන සුළුයි. ඒ නිසා ඒ ධර්මයේ යොමුවක් ජීවිතයේ ගොනුවක් ඇති කරන දෙන සුළුයි. අපි කලිනුත් මතක් කරගත්තා මේ ඉන්ද්‍රිය ධර්ම තත්වයට එක ධර්මයක් ගත්තොත් සද්ධාව දියුණු කරගත්ත කෙනා ඒක බලයක් බවට පත් කරගත් බලයක් බවට පත් වුණා කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාවේ ඉහළ පහළ යෑම නැත්නම් අධික ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාවේ සම්පූර්ණ අඩුවීම නිසා ඇතිවෙන කුකුස් කරන ගතියක් කියන මේ දෙක අතර මැද බලයක් වශයෙන් නැත්නම් මේක Tamange පරෝජනේ සලකලා පාවිච්චි කරන්නේ කොහොමද කියන தത്വෙට වඩා මේරිච්ච தත්වයක් තමයි මේ ඉන්දිය தත්වෙට වඩා බල தත්වෙ. ඒ විතරක් නෙමෙයි දැන් ශ්‍රද්ධාවෙම තියෙනවා භාවනා කරනත් අන්න තේරෙන සමහර වෙලාවට අධික ශ්‍රද්ධාවක් පහළ වෙලා මේ ශ්‍රද්ධාව නිසා ඒ ශ්‍රද්ධාවට ප්‍රඥාව මුතු වෙන්නේ නැති නිසා බොහෝ විට ප්‍රධාන භාවනාවට බාධා වෙන විදිහට තමන්ගේ මේ ඉදිරියදා කායික වාචික අවතුම් පැවතුම් පවත්වන කාල සදාන පවත්වනවා අනිකාත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අර මූලික භාවනාවට බාධා කරන කීය ඒ වගේම තමයි සද්ධාව ටිකක් අඩු වෙච්ච අවස්ථාවන් වල සැකකුකුස් පහල කරගෙන හොඳ වටින භාවනා වේලාව මේ කල්පනා කරමින් සැකවලට නීවරණයට යටපත් වෙලා ගත කරන වේලාවයි. ආන් එහෙම නැතුව එහෙම නැත්නම් මේ අවස්ථාවල් ඒ ඒ වෙලාවට මෙන්න මේකයි මේකේ තියෙන අඩුපාඩු වැඩිපාඩු කියලා තේරුම් බේරුම් කරගෙන මේ සද්ධාව උපමට්ටම් කරගන්න සද්ධාවේම ඉහළ පහළ යෑම බල මට්ටමට තල්ලුවක් මට්ටමට ඇති කර ගන්නට නම් ආසන්නින් බලපාන ප්‍රඥාව සම්බන්ධ වෙන ආකාරය. ඒ සද්ධාවට ප්‍රඥාව සම්බන්ධ කර ගන්න පුළුවන් ආකාරය. ඒ නිසා සද්ධාවත් ප්‍රඥාවත් දෙක අතර තුලනයක්, සමතුලනයක් සමතුලනයේ පිරිච්ච අවස්ථාවක්. සමතුලනයේ දක්ෂ වෙච්ච අවස්ථාවක් තමයි මේ සද්ධා බලය කියන්නේ. ඒ වාගේම වීරිය ගත්තොත් ඒ වීරියේ පවතිනවා අධික වීර්ය අවස්ථාවක්. එතකොට හිත ඉබේම වික්ෂිප්ත භාවයටපත් වෙලා පරියන්කයේ ගැහෙන පරියන්කයේ සැලෙන හිතේ උනත් අධිවේග තත්ත්වයටපත් වෙනවා. සමහර වෙලාවට ඒක වීරිය අඩුවීම නිසා තද බල නිදිමත වලට එහෙම නැත්නම් මෙනෙහි කිරීම නතර කරලා ඔය බලාන ඉන්න මට්ටමට වාගේ ඉරියව්ව වැක්කිරන මට්ටමට වාගේ පත් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් අර සද්ධා වීරිය අඩු කෙනාට නම් නැත්නම් කුසීත ගති සහිත යෝගාවචරයකට නම් අර අධික වීරිය අවස්ථාවල් එකක් දෙකක් ආවට ඒක ඇති දෝෂයක් නැහැ. මේ යෝගාවචරයට අලුත් අත්දැකීමක් වෙනවා. ඒ වගේම තමයි අධික වීර්ය ඇති කෙනාට වීර්ය අඩු වීමේ අවස්ථාවල් දෙකක් තුනක් ආවට ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. භාවනාවදී අනිත් පැත්ත පිළිබඳ අවබෝධ කරගන්න එක ආකාරයක් වෙනවා. නමුත් සමහර චරිත තියෙනවා ස්වභාවයෙන්ම අධික වීර්ය. සමහර චරිත තියෙනවා ස්වභාවයෙන්ම ඒ මන්ද වීර්ය. ආනේ අත්තන්ට ඒ තමන්ගේ ඇති චරිත ලකුණ තේරුම් අරගෙන මේක සමාධියත් එක්ක ගලපලා වීර්ය සම්පූර්ණේ කරන්න තියෙන ඉතුරු පාළුව තමයි ඉතුරු බෑය තමයි සමාධිය. ආන්නේ සමාධියත් එක්ක සම්පූර්ණේ කරලා මේ වීර්ය තල්ලුවක් දෙන ගමනට අපි මේ බෝධිපාක්ෂික ගමනේ තල්ලුවක් බලයක් වෙන විදිහට පත් කර ගන්නට නම් ඒ වීර්යයේ අධික භාවයේ නිසා ඇති වෙන ආධිනව වටහාගෙන තියෙන්න ඕනේ. හීන භාවයේ අඩු භාවයේ නිසා ඇති ආධිනව වටහාගෙන තියෙන්න ඕනේ. ආන්නේ විදිහට සම්පූර්ණේ කරලා මේ වීර්ය අවස්ථාව හැටියට තේරුම් ගැනීමත් පාවිච්චි කිරීමත් කියන මේ දෙක සම්පූර්ණ වීමෙන් තමයි ඒ වීර්ය බලයක් වාටපත් ඒ අවස්ථාවට දැන් සද්ධාව ප්‍රඥාවත් එක්ක ගැළපීමත් වීර්ය සමාධියත් එක්ක ගැළපීමත් කියන මේ දෙකේදී සතිය ඉතාමත් වැදගත් මෙහෙවරක් තමයි. මේ මෙහෙවර නිසා ඒ සතිපට්ඨාන, සතර සම්මා ප්‍රදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල ඉන්ද්‍රිය ධර්ම කියන තැන් වලට එනකන් සතියේ බොහෝම සක්‍රීය සම්බන්ධ භාවයක් තියෙනවා මේවා සමතුලිතේ පිළිගනි. මේ බල මට්ටමට එනකොට සතිය බොහෝම තලසොයි. සතියට ඉතර කරන්න දෙයක් නැහැ. අඩුපාඩු ටිකක් එහෙම බලන එක විතරයි තියෙන්නේ. තද බල වෙහෙස වෙලා වැඩ කරන දෙයක් නැහැ. භාවනාව අනායාසයෙන් වගේ වැඩි ඵල ව්‍යාපාර නොකර භාවනාව පවත්වන්න පුළුවන් තරමට සතිය ඉස්පාතු වෙන වෙලාවක් තියෙනවා. එතකොට තමයි මේ සති බලය කියලා එකට කියන්න පුළුවන්. සමාධියේ අර අපි කලින් ගත්තා වාගේ වීරියට සම්පාද කරලා නැතුව සමාධිය වෙනමම අංගයක් වශයෙන් වැඩකට අපේතු කරන වෙලාවදී අපි ඒකට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. ඒක වීරියත් එක්ක ගලපලා සෞඛ්‍ය සම්පන්න සමබර සමාධියක් වාටපත් කරනකොට අපිට කියන්නේ ඒක සමාධි බලය කියලා. ඒ සමාධි බලය විපස්සනා යෝගාවචරයට හොඳටම ප්‍රකට වෙන්නේ සංඛාරෝපේක්ෂා ඥාන වගේ තත්ත්වයට එනකොට ඒක සමත යෝගාවචරයේ අර්පණා සමාධියකටත් වඩා ප්‍රායෝගික මට්ටමට ප්‍රය ගණන් වාඩි වෙලා ඉන්න පුළුවන් මට්ටමට මේ සමාධිය වැඩිලා යනවා. ඒ වගේම තමයි ප්‍රඥාව අරගත්තහම ඒ මුලින් මුලින් ඉන්ද්‍රිය ධර්ම වඩන තැන දක්වාන වගේ යෝගාවචරගේ හිතේ සැක කුකුස් වලට සංඛා සංඛ්‍යාවට ඒ වාගෙම මේකද හරි ඒකද හරි කියලා මාර්ගය මාර්ගයේ තේරුම් අරගන්න බැරි මට්ටමට විවිධාකාර බාධක ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. මේ වැඩ කරන වෙලාවට හුඟක් වෙලාවට ඉගුරුවරු අමු වෙලා ධර්ම කොටස සාකච්ඡා කරලා මේ වැරදි මාර්ගයේ නිවැරදි මාර්ගයේ දෙක පාදා ගන්නට පස්සේ අවසානයේ පරියන්කේ තමන්ම ඒ අඩුපාඩු වැඩිපාඩු තේරුම් අරගෙන සමබර කරන්න පටන් අර ගන්නකොට මේ ප්‍රඥාවේ ලොකු මුහුකුරා යාමක් සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නම් තමන් ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න පුළුවන් තරමට ජීවුනද නැද්ද කියන මට්ටමට මේ සත්‍ය මේ ප්‍රඥාව ස්වාධීන වෙනවා. ඒ නිසා ප්‍රඥාවේ ඇතුළත විශ්වාසයට පත් වෙන ගතියක්. තමන්ටම තමන්ගේ ඉන්දිය ධර්ම බල ධර්ම පිළිබඳ විශ්වාසයක් ඇති කරන මට්ටමට ශ්‍රද්ධාව ආණ්ඩු මට්ටම කරන්න පුළුවන් මට්ටමට මේ ප්‍රඥාව මෝරලා තවම තමයි ඒකට බලන්නේ කියන්නේ. ඒ නිසා අපි සාරවත්න දේශනාව අරගෙන බැලුවොත් නම් සර්වඥන් වහන්සේ සඳහන් කරන්නේ යම් කිසි ශ්‍රද්ධාවන්ත කුල පුත්ෙක් මේ සාසනේ පැවිදි වෙලා කටයුතු කරනකොට යම් අවස්ථාවක අනාගාමී ඵලයටපත් වුණත් තාමත් ගෙවල දාපු නැති ආශ්‍රව කොටාසයක් ඇති නිසා ඔහුට මේ සංසාරේ දුක තාම බලපවත්වනවා. ඒ නිසා අවසාන අධ්‍යාත් මාර්ගඵලය දක්වාම උත්සාහ කරන්න මේ ආසව කියන දේවල් ඉතාමත් කුඩා ලේසියක් ඉතුරු වෙලා තිබුණත් අර පිරිසිදු ධර්ම ඔක්කොම කෙලසන්න පුළුවන් බාල තත්ත්වයටපත් කරගන්න පුළුවන් නිසා පුංචි ආසව ටිකක්වත් තියෙනවනම් මේ වීර්ය බහා තබන්න එපා විගතෝම අනාසව තත්වයට සීනාසව තත්වයටම උත්සාහ කළ යුතුයි කියන එකයි ඒ සාරවඤ්ඤතා ඥානයේ බලමයි. ඒක කියනවා අසුචි මූත්‍ර කියන දෙක ඉදිකට සුඩක ගෑවෙන තරම් ප්‍රමාණي හරි තිබුණොත් ඒක පුදුමාකාර ගඳක් පුදුමාකාර පිළිකුල් බවක් කියනවා. කොච්චර ලොකු දෙයකට උනත් කමන්නේ ඒක වැටුනොත් ඒ වැටිච්ච ලොකු දේ මේ මූත්‍රා අසුචි කුංච ප්‍රමාණය නිසා කෙලසෙන කතිය. ආන්නේ වගේ තමයි මුළු సంతානෙම සෑහෙන ප්‍රමාණයකට මේ ආසව ධර්ම පිරිසුදු කරන හිතියත් අර පිරිසුදු නොකල ආසව ධර්ම වලින් මේ సంతාන කෙලසන්නේ. නිසා සරුවචන් වහන්සේගේ උපදේශය නම් අරිහත් මාර්ගය. අරිහත් පායන. නමුත් අපි භාවනා මධ්‍යස්ථාන දැන් කාලේ පවතින වය බලනකොට හුඟක් වෙලාවට යෝගාවචරයේකට එල්ලයක් වශයෙන් කියලා තියෙන්නේ පළවෙනි මාර්ග ඥානය ලබා ගැනීම තමයි එල්ලේ කරගන්න තියෙන්නේ. සෝවාන් මාර්ග ඵලය. ඒකෙන් අපට සාතර බිය පිළිබඳව සහතිකයක් ලැබෙනවා. ඒ වාගේම ආය ඉදිරියට මිදක පස්සට යන්නේ නැහැ කියල. නමුත් ඒක පවා සමහර යෝගාවචරයින්ට ළඟා වෙන්න බැරි වෙනකොට හිත කනගාටු ඇති වෙනවා. ගාක් වෙලාවට මට මේ ජීවිතේ බැරි වෙයිදෝ ඒ වාගේ ඒ අනුත්තර තත්වයක් ආර්ය තත්වයකටපත් වෙන්න ධ්‍යාන ලබන්න ආදි වශයෙන් කලකිරෙනවා. එහෙම වෙනකොට ඒ භාවනා දියුණුවේ ඊ ගාව මට්ටමකට අඩු කරනවා නම් අඩු කරන්න තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්ම ටික සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පුළුවන් ගුරුවරයෙක්ගෙන් නැතුව තනියම භාවනා කරන්න. ඒ තරම් වෙනසක් ඒ තරම් මේරීමක් ඇති වුණාට පස්සේ තමයි මේවට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා කියන්නේ. තවත් පැත්තකින් කියන්න පුළුවන් මේක එච්චරම ආරක්ෂා කාර්යක්‍රමයක් නෙවෙයි. තව කෙනෙකුට උපදෙස් දෙන්න යනවා. භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්න යනවා. අඩු ගානේ තමයි මේ ඉන්දිය ධර්ම බල ධර්ම කියන දේවල් මට්ටමට දිනුවක් ලබලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කරුණාවෙන් මෛත්‍රියෙන් අර වැඩේ කරන්න ගියාට බොහෝ විට මේ ප්‍රශ්නෙට ලක් වෙච්ච යෝගාවචරය අමාරුයි වතර. තමනුත් අමාරු වැඩනවා. ඒ නිසා තමන්ට තමන් උපදෙස් දීගෙන තනියම භාවනා කරන්ට හෝ එහෙම නැතිනම් වෙන කෙනෙකුගේ බලපෑම නිසා හෝ වෙනකගේ ප්‍රශ්නයකට සම්බන්ධ වෙන්න තමන් මේ ඉන්දිය ධර්ම බල ධර්ම විශේෂයෙන්ම බල ධර්ම තත්වයක තමන්ගේ භාවනාව දියුණු කරගෙන තියෙනවා. එහෙම දියුණු කරගෙන නැති අත්ෝ තමයි අවාසනාවකට වාගේ අද බුද්ධ ශාසනය හසුරවන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම නැති අත්ෝ තමයි භාවනා මධ්‍යස්ථානික හොඟ දෙනකොට උදව් කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය තමන්ගේ භාවනාව හරියනවා නම් තේරුම් අරගන්න ඕනේ මේ මට්ටමට යන්න ඒ තමන්ගේ දුව දුවගෙන ඇවිල්ලා තමන් ළඟට උදව් කර නැත්නම්ගේ නෙවෙයි උපදෙස් ලැබිය යුත්තේ ඒ අත්තන් විතේ අර චක්කුමාස යත අන්දෝ සෝතවා බදිරෝ යත කියන විදිහට ඇස් ඇත්තේ නමුත් අන්දයෙන් විදිහට කටයුතු කරලා කන් ඇත්තේ නමුත් බීරෙක විදිහට කටයුතු කරලා පඤ්ඤාසය යතා මෝගෝ Tamanට මේ ප්‍රශ්නෙට හොඳට උත්තර දෙන්න පුළුවන්. නමුත් මෝඩෙක් වාගේ ඒ හය හතර තේරෙන්නේ නැති කෙනෙක් වගේ උඩුබිම්බ බලලා ඒ ප්‍රශ්නේ මට අරිනවා. බලවාදු බලෝරිය. හොඳට හයි හත්ති ඇතුව ඒ වැඩේට උදව් කරන්න පුළුවන් උනත් කොන්ද කැඩිච්ච කෙනෙක් වාගේ. Taman මග ඇරලා කටයුතු කරන්න ඕනේ. මේ විදිහට මොනම දෙයකින්වත් බේරෙන්න බැරි නම් මලකුණක් වගේ පැත්තකට වැටිලා මේ තමන්ගේ යෝග ජීවිතය රැක ගන්න ඕනේ අඩුවානේ මේ ඉන්දිය ධර්ම බල ධර්ම තාත්තට මේක දිනු කර ගන්න එක. නමුත් මේ ඉන්දිය ධර්ම බල ධර්ම තාත්වයට තාම දිනු වෙලා නැත්තම් එහෙම නැති කෙනාට මේ ගාථා ධර්මේ රුචිත්ත. එයාට පේන්නේ මේ මේ ස්ථානවල ඉන්න කාරණා කටයුතු කරන ඇත්තෝ අනික් ඇත්තන් අන්ධයෝ කරන්න හදනවා. අනික් ඇත්තන් බීරං කරන්න හදනවා. අනික් ඇත්තන් මෝඩයන් කරන්න හදනවා. අනික් ඇත්තන් කොන්ද කරන්න හදනවා. අනික් ඇත්තන් මරන්න හදනවායි කියලා ඒ ගාථා පදය තමන්ගේ මේ දැන්වත් දැන්වත් කාලෙට කියලා කියනවනම් අධිරාජ්‍යවාදී පීඩනයක් විදිහට ඊට පස්සේ ඒ පෙළේ නැත්තෝ වෙනම ව්‍යාපාර කරන්න පටන් ගන්න ගැතියක් තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම විශේෂයෙන්ම බල ධර්මයටපත් වෙච්ච එක්කනාට Tamanට තේරෙනවා මේ ગાථා ධර්ම වල මොන තරම් අතුලාංශයක් තියෙනවා කියලා. මෙතෙක් කල් පෙන්නේ තිබුණේ ඒ කතා කිරීම නතර කරන්න කරන වැඩපිළිවෙලක්. දේවල් බලනවා නතර කරන්න තිබුණ වැඩපිළිවෙලක්. අපිට අපේ ප්‍රඥාව පාවිච්චි කරන්න නොදෙනවා කියලා වළක්වන්න තිබුණ වැඩපිළිවෙලක්. අතපය දිගාලා වැඩ කරන එක වේගයෙන් ගමන් කරන එක නතර කරන තුන වැඩ පිළිලා. ආදි වශයෙන් මේක මේ ඔබ අතබල පීඩක තත්ත්වයක් පේන්නේ. නමුත් මේ බල ධර්ම තත්ත්වයටපත් වුණාට පස්සේ නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ ගාථා විශේෂයෙන්ම මේ මහරහතන් වහන්සේලා පාවිච්චි කරපු ගාථාවල් මොන තරම් කරුණාවකින් මොන තරම් මෛත්‍රියක දීපපත් කළා කියන්නේ. ඒ වගේ තියෙන හරය ඒ ගාථාවකින් අදහස් කරන මුඛ්‍ය ආර්ථය පවා තේරෙන්න නම් ඔන්න ඔය කියන විදිහට මේ ඉන්දියා ධර්ම බල ධර්ම වලට යනකම් තමන්ගේ ඒ භාවනාව වැඩිලා තියෙනවා. එහෙම නොවැඩුනා නම් ඒ පුද්ගලයාට ධර්මයක් පේන්නේ ඒ රත්තරන් වගේ තියෙන උපදේශ පන්තිය පවා පේන්නේ අනිත් පැත්තට. ඒක නිසා තමන්ගේ භාවනාවේදී මූලිකවම අපි මෙතෙක් කල් කරගෙන ආපු විවරණය තුලින් හැකි අවස්ථාවල පෙන්වන්නට උත්සාහ කරා මොකද්ද සතිය කියලා කියන්නේ මොකද්ද වීරිය කියලා කියන්නේ මොකද්ද සද්ධාව කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ ප්‍රඥා මොකක්ද කියන්නේ කියලා ඒ සාමාන්‍ය අර්ථකථනේ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒවා එක එකක් තමන් තුළ වැඩෙන වෙලාව, උච්ච අවස්ථාව, අවච අවස්ථාවල් තේරුම් ගන්න උත්සාහ කරන්න ඒක කොච්චර අර පොතේ දැකලා තිබුණත්, කියවලා තිබුණත්, වර එක වැටහිලා තිබුණත් ඒවා ඉහළ ගියාම සද්ධාව ඕනාට වැඩි වෙච්චාම කොහොමද භාවනාවට අනවින කරන්නේ? ශ්‍රද්ධාව අඩු වෙච්චාම කොහොමද භාවනාව නිකම්ම ලේසලා වැටෙන්නේ කියන දෙක හිතා ගන්න බැරි තරම්. ශ්‍රද්ධාවේ මේ තරම් අනර්ථකර තත්වයක් තියනවාද? ශ්‍රද්ධාවේ මේ තරම් කොන්ද කැඩිච්ච දුර්වල කරන තත්වයක් තියනවාද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා බොහෝ විට මේ ශ්‍රද්ධාවේ උච්ච අවස්ථාවත අවච අවස්ථාව තේරුම් ගත්තේ නැති අත්තු බාහිරයත් අර දොස් කියනවා. අර අර අවලන් සමගේ ශ්‍රද්ධාව පිළිහුණා එහෙම නැත්නම් අහවල ඇවිල්ලා මට අසවල දේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරා ඒ නිසා මගේ භාවනාව කල්පයි කියලා. නමුත් ශ්‍රද්ධාදී ඉන්දිය ධර්ම මේ පහම කිසිම වෙලාවක බාහිරේ කියන දේවල් නෙවෙයි. ඒකාන්තයෙන්ම අභ්‍යන්තරගත සාධක. නමුත් මේ සාධක ධර්ම මේ බල ධර්ම තමන් තුළ තහවුරු වෙන්න බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලපාන. ඒ වගේ බලපෑම මේ බල ධර්ම දුර නැත්තඳ වැඩි. බල ධර්ම යම් කිසි ප්‍රමාණයක ශක්තිමත් වෙච්ච එකනට බාහිර මොනම තත්ත්වයක් තිබුණත් ඒක තමන්ගේ වාදයට හරවා ගැනීමේදී ප්‍රයත්න කරලා තේරුම් කරගන්න පුළුවන්. රහතන් වහන්සේට මොනම බලපෑමක් නැහැ. උන්වහන්සේගේ 이르දියක් වශයෙන් සඳහන් කරනවා රූප ධර්මයක් ඇහැට ඉදිරිපත් වෙච්ච වෙලාවක් තියෙනවා නම් ඒ ඉදිරිපත් වෙච්ච උනා වූ රූප ධර්මයේ අසුබ වශයෙන් බලන්ට රාතන් වහන්සේට කැමති නම් බලන්න පුළුවන්. මොනම ධර්මයක් ඇතුළත. සුභ වශයෙන් බලන්න ඕනේ නම් ඒ උන්වහන්සේට ඒ මානසිකාරයෙන් ඒක බලන්න පුළුවන්. සුභ අසුභ දෙක මැද මධ්‍යස්ථ තත්ත්වයෙන් බලන්න ඕනේ නම් උන්වහන්සේට බලන්න පුළුවන්. ඒක නිසා රූප ධර්මයේ අසුභ දෙයක් ඒ නිසා මගේ හිත අසුභයට වටන රූප ධර්මයේ සුභ දෙයක් මගේ හිත රාගයට වටන රූප ධර්මයේ කිසිම සුභ අසුභයක් නැහැ ඒ නිසා මගේ හිතේ ඒක වැදුනේ නැහැ සතිය පිටව ගන්න බැරි වුණා ආදී වශයෙන් අර කන්දොස් ක්‍රියාව කලපින්දම් ගහන එක ගොඩක් වෙලාවට තියෙන මේ බල ධර්ම සම්පූර්ණ වෙච්ච නැති යෝගාවචරයට. නමුත් ඒක තේරුම් ගැනීම නම් ඉතාමත් වැදගත් භාවනාවක්. මේ තේරුම් ගැනීමේදී අමාර්ගයෙන් තමයි තේරුම් ගන්න. අපි හුඟ වෙලාවට හිතනවා එහෙම කෙරුවේ අතවල. එහෙම නැත්නම් මට නරක වෙලාව. එහෙම නැත්නම් කවුරු හරි හදි හුණියමක් කළා. එහෙම නැත්නම් දේව බලපෑමක් ආදි වශයෙන් කොහොම හරි බාහිරට බලපාන්න උත්සාහ කරවන්න හදන එක තමයි ආධුනික යෝගාවචරයේ ඇති. ඒ නිසා යෝගාවචරයේ ආධුනික ඇත්තන්ට හරියට කතා. ඒක සිද්ධියක් වෙච්චාම ඒකට ගොඩාක් පැති වලින් මේ පැත්ත මේ පැත්ත දානවා දෙන්නේ කිව්වොත්ම දෙකක් ඉතින් කතා ඉවරයක් නෑ. නමුත් මේ දෙන්න එක්කෙනෙක් පුරින්වත් මේ බල ධර්මයක් මට්ටමට නෝ වැඩිලත් නෑ වඩා ගන්න ඕන කරන විස්තරන කතාව දන්නේ නෑ. ඒක නිසා කියනවා ඇහුණත් දීර්ඝ වගේ නේද. තමන්න මේ ප්‍රශ්නේ තේරුණත් කතා නොකර නිකන් ඉන්නේ කියලා. ඒක බොහෝම වටිනා ශක්තිය ඉතුරු කරලා දෙන සුළු මේ තලකුණ උපදේශයක්. නමුත් අර බාල ධර්ම මට්ටමට දිනුනෙක නැති කෙනාට මේක පේන්නේ මහා විලංගුවක් ගැහුවා වගේ. අර දඟල ළමෙක් මේ කොටු කරලා තිබ්බා වගේ දඬු වැටකින් ගැහුවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආධුනිකයාට ඒක දඬුවමක් සුරචක්‍ර මාලාවක් වෙනුනට මේ බල ධර්ම tattවෙ දිනු කෙනා නම් ඒක මල් මාලාවක් වගේ අරගෙන බලනවා. ඒ මොකද ඒ වාගේ මේ හැදීගෙන එන බල ධර්මයන් தත්ත්වයට ආවට පස්සේ භාවනාවේ තව ඉදිරියට කරන්න තියෙන බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග වැඩිම වාගේ කළ යුත්තට හිත යොදන්න නම් නොකළ යුත්ත නොකිරීමේ දක්ෂකම තියෙනවා. ඒ දක්ෂකම Taman ඇති කරගත්ත දෙයක් නෙමෙයි බුදුපසේබුදු මහරහතන් වහන්සේලා මහා උත්තරමයන් වහන්සේලා භාවිත කළ අපිට අතට දීපු මන්ත්‍රයක් වාගේ තමයි ඇත්තේ නමුත් අන්දේ කුසේ කටයුතු කරන්නේ. කන් ඇත්තේ නමුත් බීර කුසේ කටයුතු කරන්නේ. සමහර රටවල වල නීති කියනවා අහවල් දේ දැකලා ඒක වාර්තාගත කෙරුවේ නැත්නම් දැක්කටත් නඩුයි. යමක් අහලා ඒකට ඒක දැනුම් දුන්නේ නැත්නම් අහුවටත් නඩු කියන කාලයක් තියෙනවා. ලෝකවල තියෙන. නැත්නම් ප්‍රාන්ත තියෙන ලෝකේ. නමුත් මේ භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. භාවනා මධ්‍යස්ථානයේ ඔක්කොමලා ඔක්කොම නඩු විසඳිය යුතු නැහැ. නඩු ආවට ඒක සුදුස්සන්ට යොමු කරා හෝ නොකර හෝ තමයි නිස්සද්ද වුණාට මේකේ බාධාවක් නැහැ. ඒක නිසා බාල ධර්ම tattete හිත හදාගත්ත කෙනාගේ හැසිරීම උදාහරණ වෙලාට කොල්තෙල් ටිකක් අතේ ගාගෙන කොස් කපන කෙනෙක් වගේ තමයි. ඔය දන්නවා කොස් කියලා කියන්නේ කොහොල්ලයිස දෙයක්. ඒ නිසා කල්ලාතුවම සමහර භූමිතලු පාවිච්චි කරනවා. අතේ තෙල් ටිකක් ගාගෙනමයි පටන් ගන්න. ඉතින් මේක වෙන්නේ හරියට අර කාමභෝගී නැත්නම් ඉදුරම් පින වෙන කටයුතු කරන කෙනාට වෙන්නේ මහා නෝන්ජල් තමක් වගේ. පුළුවන්කම තියෙද්දි කරන්නේ නැහැ. ආදී වශයෙන් හරියට චෝදනා තියෙනවා. මේක අපේ ශාසන ඉතිහාසයේ පුරාණ ඒ නිදර්ශන කතා දිහා බලනකොට පුදුමාකාර විදිහට ගෙන හර දක්වලා තියෙනවා මේ අල්පේච්ඡ භාවයේ Tamanta හැකියාව තියෙද්දි ඒවා නොපෙන්වා නොකර සිටීමේ දක්වනවා ඒ තුලින් තමයි මේ ශාසනය මෙච්චර කල් රැකුනේ. මොකද උන්වහන්සේලාට මේ බාල ධර්ම වැඩිලා තිබුණා ඒ නිසා ණයාට ආයෙ පෙනේ තියනවා කියලා පෙන්වන්න ඕනේ. ගැරන්ටි අර තමයි යොණ කරන්නේ කැලැප්පැබිලිටි කතු උසල පෙනයක් පෙන්නවා. විශේෂාර්ථ විශේෂයිත සාර්ථය වැඩි රඟලාන්නේ. විශේෂ නැති සාර්ථය බොහෝම වේගයි. අර කැලණි ගංගානෝ නිතරම පහළ ගලානෝ කියලා අපි කවි කවි කවි වල කියලා තියෙන්නේ මොනවාක්වත් කරගන්න බැරි. කිසිම සාසන ස්ථිරසාර භාවයක් නැති කෙනා නිතරම ජගජග ගන්නවා. නිතරම කෑ ගහනවා. නිතරම මේව විසඳන්න හදනවා. ඒ මොකද ඒ ඇත්තන් තුල තාම මේ බල ධර්ම පහළ වෙලා නැහැ. බල ධර්ම පහළ වෙච්ච කෙනා ඇතුළට නැමෙනවා. ඇතුළට නැමිලා මේ තමන්ගේ ඇඟට කුඩු දැම්මත් තමන්ගේ කනට මේ নানা ආකාර තොරතුරු කෙනා දැම්මත් ඇහැට වක්කරන්න හැදුවොත් අන්ධේකු වගේ එහෙම නැත්නම් නෑ හිත කෙනෙක් වගේ තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. මේකට හේතුව මොකද? මේ පුද්ගලයාගේ ශාසනයේ අර ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා පරිඥා අවස්ථා තුනකින් බෙදා දක්වනකොට මේ බල ධර්ම මට්ටමට එනවයි කියන්නේ මෙන්න මේ තීරණ පරිඥා අවස්ථාව. ඊටමත් වැදගත් අවස්ථාවක්. තවත් පැත්තකින් කියනවා නම් මේකම වටිනාකම ඉහළටක් හේතුක තබන්නේ ප්‍රඥප්ති ධර්ම අතහැරලා පරමාර්ථ ධර්ම දිහාවට හිත මෙහෙවන අවස්ථාව. එමත්නම් මේ දෙකම කරන්න පුළුවන් අවස්ථර පුළුවන් තාත්තට වතුනාට පස්සේ අර ප්‍රඥප්ති ධර්ම පුළුවන් තරම් බැහැර කරලා ඇති තාක්ෂරට අර පරමාර්ථ ධර්ම ධ්‍යාවට ඡන්ද දීලා ඒ ධ්‍යාවට යොමු කරන අවස්ථාව. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයේ වැදගත්ම නැත්නම් අතුලකින් ඇති වෙන විප්ලවය පටන් අරගන්නේ මේ හරියදී තමයි. සීලේදී ඇතුළතින්ම පටන් අරගන්න සංවර සීලය. පටන් ගන්න මෙතනදී. මෙතෙන්ට එනකම්ම ඒක සද්ධාවෙන්. ඒක සුතමේ වශයෙන් අහලා කරන දෙයක්. මෙතෙන්ට එනකොට තීරණය කරගන්න පුළුවන්. මේ නිසායි මේ බල ධර්ම මට්ටම යෝග ජීවිතයේ විතාම වැදගත් අවස්ථාවක් වෙන්නේ. මොකද දෙලොක් මැද මේ තාම ගත කරන්නේ. අර අපි මුලින්ම සඳහන් කරගත්තා වගේ එකම බලයක්වත් තාම නොමැකෙන මට්ටමට දියුණු වෙලා නැහැ. නමුත් වැඩක් ගන්න පුළුවන් මට්ටමට දැන් මෝරලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ අවස්ථාව තේරුම් ගත්තාම කවමදාකවත් අමාරුයි. මේ භාවනා අධ්‍යයන එකට භාවනා කරන අනිත්‍යත් එක්ක සංසන්දනය කරලා ගන්න. තමන්ම විනිශ්චය කර ගන්නවා. තමන්ම විනිශ්චය කරගන්න. ඒ විනිශ්චය කරන්නේ කොහොමද? තමන්ගේ මූල කර්මස්ථානයේට තමන් පවත්තන සම්බන්ධතාවයේ ඇතිවීම දියුණුව තුළින් තමයි. ඉසල යෝගාවතරය පරියන්කිට ගිහාම ඒ සතිපට්ඨානේ අහපු අලුත කමඨහන ගත්ත අලුත ඒ මූල කර්මස්ථානය ඉදිරිපත් කරගන්න උඟක් ව්‍යාපාර කරන්න. පිම්බීම පිම්බීම පාත මෙනෙහි කරන්න වෙනවා. සමහරලාට එක පිම්බීමකට වාර කීපයක් මෙනෙහි කරන්න වෙනවා. හැකිලීමක් හැකිලීමක් පාසා මෙනෙහි කරන්න වෙනවා. ඒ මෙනෙහි කරන වාරයක් පාසා හැකිලීමේ ස්වභාවික ලක්ෂණ හොයා ගැනීමට හිත මෙහෙවන්න වෙනවා. ආනාපානය කරන කෙනා හොඳට ආස්වාද ප්‍රසවාසයෙන් මෙනෙහි කරමින් අත නෑර පවත්වන්න වෙනවා. මේක හරියට ලාහට ගෙම්බෙකුතු කරන්න වාගේ ඉතාම දුෂ්කර කෘත්‍යයක්. නමුත් ඒක සති ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය මට්ටමට වඩනට පස්සේ යෝගාවචරය අජය ගන්න අවස්ථාවල් වැඩි වෙනවා. කල්යතුම කියන්න පුළුවන් මට මේ පරියන්කේදී දැන් හොඳට උදරේ දීතිව දාන්න පුළුවන් ආනාපානය අල්ලන්න පුළුවන් ආනාප ආසත් ප්‍රසාරය දාන්න පුළුවන් ආනාපාන නිමිත්ත ගන්න පුළුවන් කියලා ගන්න එක. නමුත් ඒ වුණත් සමහර වෙලාවට වැඩෙන වෙලාවල් හිටිනවා. නමුත් අර බල මට්ටමට දියුණු කරපු යෝගාවචරයට නම් අර මූලික පූර්වක්‍ෘත්‍ය කරන්නත් කලින් හිත අරමුණේ නිමග්න වෙනවා වාගේ වැටෙන්න පටන් ගන්නවා. හරියට මේ පිම්බීම හැකිලිම අහු වෙන්නෙම නැතුව වාගේ. ආනාපානීය හුස්ම ගමන අහු වෙන්නෙම නැතුව වාගේ. හිත වහාම ගැඹුරකට එකවර වැටෙනවා වාගේ තේරෙන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම වෙන්නේ එකවර මෙහෙම ලෙස්සා වැටීමක් හෝ අදගෙන වැටීමක් නෙවෙයි මුල් මුල් එක පිම්බීමක් එක හැකිලීමක් දක්වපු පමණින් හිත ඒ ප්‍රඥප්ති ධර්ම විනිවිදිනවා. ආනේ විනිවිදන තත්වය අදාහගෙන තේරුම් අරගෙන ඒක වටහා ගන්නා සුල්ලව යෝගාවචරය ආරම්භයේදීම ලොකු තල තුනකමකින් බරපතලකමේ බරසාරකමකින් හිත යෙදුවොත් ඉස්සර වෙලා පැය භාගයක් විතර මහන්සිලා ගන්න පුළුවන් ඕනේ කරන තත්ත්වය දැන් ඒක විනාඩියෙන් දෙකෙන් සමහරලා තියෙනවා. අත් දෙක වහනකොටම අත් දෙක වේවුලගෙන වේවුලගෙන වේවුලගෙන ගිහිලා ආලෝකමත් විදියට වෙලා අර මුත් හිත වැටෙන තත්යකටපත් වෙනවා. මෙන්න මේ தත්ත්වේ තේරුම් අරගත්තේ නැතුව යෝගාවචරය එතනින් පටන් අරගෙන මම යන්නේ මම දැන් භාවනා මුල් කොටස හරි කියලා විනිශ්චයක් එහෙම ගත්තොත් ඒක වැරදි. මොකද ඒ එකවරම වැටෙන தත්ත්වේ ඥාණයට හසු කරගන්නේ නැතුව දැන් මට ඒක බුද්ධියට සින්න වෙලා තියෙනවා මම දැන් හරියයි කියලා හිතුවොත් අනිත් දවසක ඔය වැටෙන තැන තේරුම් ගන්නත් බැරි වෙනවා වැටුණට පස්සේ ආයෙත් පිළියම් කරගන්නත් බැරි වෙනවා ඒ නිසා මේ බල ධර්ම වලටපත් වෙනකොට යෝගාවචරයේ හිත අරමුණේ પરමාර්ථ தත්ත්ව එකවරටම තේරුම් අරගන්න පුළුවන් තාක්ෂයකට වගේ පත් වෙන්න පටන් ගන්නවා. මේක නමුත් ඒ ප්‍රඥප්තියෙන්ම පටන් අරගෙන දෙන එක බොහොම ආරක්ෂාකාරී. ඒ නිසා උදරයට අත කියලා හෝ මේ පින්බෙන අවස්ථාව, මේ හැකිලෙන අවස්ථාව එතන ඉඳලයි මේ පින්වීම හැකිලිම තේරුම් අරගන්න බැරි ප්‍රවාහයක් මට්ටමට මේ එන தත්ත්වයටපත් උනේ කියලා. ඒ දේවල් එකම ජවනිකාවකට අත නෑර කීර්වෙන් එතෙන්ට තේරුම් අරගත්තොත් නම් අන්න යෝගාවචරය දක්වයි කියලා කියන්නේ. මේ මට්ටමට ගියාට පස්සේ හැම ආරමුණක්ම සමහර විකට උදරේ බින්දීම හැකීම පවතිද්දීම ඔන්න රූප වලටත්, ශබ්ද වලටත්, ගන්ධ සුවඳටත්, කයි මේ වේදනාවට, හිතිවිලට සමතේ හිත නිදහස ගමන් කරන්න වෙනවා වාගේ අවස්ථාවකට පත් වෙනවා. මේ වෙලාවේදී යෝගාවචරයා අර කියාපු තාලෙට ක්‍රමිකව භාවනාවට හිත බස්ස ගන්න දන්නේ නැතිනම් චෝදනා කරනවා දැන් මගේ සතිය කැඩිලාද මගේ සමාධිය කැඩිලාද ඒ මොකද අරමුණේ හිත තියාගෙන ගියාම අරමුණත් ගන්නවා අර අහල පහල තියෙන දේවලුත් ගන්න ගැටියක් තියෙනවා ඒ අහල පහල ගන්න දෙයක් මේ විවේචනය කරන්නට විභාග කරන්නට විමසුම් කරන්න ගියොත් ඒක දිගේ හිත ගිහිල්ලා අන්තිමට නිින්දකට වැටෙනා වාගේ හෝ එහෙම නැත්නම් අතරමං වෙච්ච මිනිසෙක් වාගේ හෝ ඒක පාරට එළි වෙන වෙලාවන් එනවා. එතකොට යෝගාචරයට තේන විනාඩි ගණන් හිත මේ නොයා යුතු තැන් වලට ගිහිල්ලා අගෝචර භූමිය හැසිරিলা. ඒ මොකද අර මූල කර්මස්ථානයේ තියෙද්දිම මතුවලා පැත්තකින් මතුවලා ආපු පුංචි දෙයකට රජකම දීලා. පුංචි දෙයකට තන දීලා. ආ මේ වෙලාවේදී යෝගාවචරයා මට දැන් වෙනදාට වඩා ලාභයක් තියෙනවා. ඒ මොකද්ද? මොන දේවල් ආවත් මූල කර්මස්ථානේ නැති වෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ ඒ භාවනා දර්ශන පතේ කොනක හරි කියනවා. ආන්න ඒ විදිහට යටපත් කරගන්න බැරි පෙරලා දාන්න බැරි විදිහකට මූල කර්මස්ථාන මේ හැදිලා තියෙන සමාජිකත්වයටම පැනදීලා ඒම හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් යෝගාවචරය මෙන්න බලයක් පාවිච්චි කරනවා මෙතන. සති බලය ඒකට කියන්නේ. තමයි මේ භාවනාව මෙතෙන්ට බැසගත්තේ මේ උදරේ පිම්මේ නැතිවම කියන ප්‍රත්‍යක්ෂය තුළින්. මේ ප්‍රත්‍යක්ෂ අවස්ථාවේදී ඒ පිම්බීම හැකිලිම තුළ ඇදිවි ඇදීම් තෙරපීම් තදවීම් උණුසුම් සිතිල් ගති කම්පන චලන තිබුණා. නමුත් අපි ඒකට කිව්වේ බඩ පිම්බේනවා කියලා. පිම්බීම කියන්නේ. ඒ පිම්බීමට හිත යොදාගෙන ඉන්නකොට ඒ පිම්බීම තුල තියෙන ආවේ තද පෙරපෙන සම්පතල ගති පේන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් හිත බඩත් අතහැරලා පිම්බීම කියන වචනේත් අතහැරලා අර තද වෙන පෙරපෙන උණුසුම් සිතිල් ගති කම්පන චංචල ආලෝකවලට හිත නතර වුණාම යෝගාවචරය තක්කුමුක්කු වෙන්නේ නැතුව මේ මොකද උනේ කියලා වෙන්නේ නැතුව එහිම ඒක හොඳට විග්‍රහ කරගෙන යන්න නම් Taman තේරුම් අරගන්න ඕනේ මේ උදරයෙන් පිම්බීමෙන්ම ආපු ලක්ෂණක් තමයි කියන්නේ. ඒ කියන්නේ මෙතෙක්කල් අත්වල කඩා ගන්න නැතුව මේ මල් මාලාවක නූල වගේ කඩා ගන්න නැතුව මෙතෙන්ට ආවා. දැන් ඒ තල තද වෙන තෙරපෙන ගති කොච්චර සද්දාවක් තියෙනවා. හිතවිලි පවතිද්දි කියලා. වේදනාව පවතිද්දි කියලා. ඒ උනත් යෝගාවචරයේ ඒ පිම්බීම හැකිලීමට අදාළව උදරයේ වැටෙනා වූ ඒ ස්වභාවික ලක්ෂණ වලට තැන දීගෙන යනවනම් යෝගාචර පුදුමාකාර ආරක්ෂාවක් කරගන්න. මේක තමයි සති බලය කියන්නේ. ඒක මේ විදිහට පරියන්කේදී ගොරෝසු කරගන්න. දැඩි කරගන්න. මුහුකුරා ගන්න යෝගාචරයට සක්මරට ගිහිල්ලා අධිෂ්ඨාන කළොත් මට මෙතන ඉඳලා සක්මනේ එහා කෙළවරට යනකම් මේ සක්මනේ දකුණ වම වතේ ඒ ස්වභාවික ලක්ෂණ වැටේවා කියලා ඒක නිකන් ඒක නූලක් ඇද්දා වාගේ තමන්ගේ අතිස්ථානේ කාරණ කාලය පුරා පුරාම මේ මේ වම ක්‍රියාත්මක වෙනකොට දකුණු ක්‍රියාත්මක වෙනකොට පහළ වෙන්නා වූ ස්වභාවික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකම අදහනවා. ඒකටම තමන් තන දීලා ඒකටම මුල් තන දීලා කටයුතු කරනවනම් විකලට විපස්සනා ඥානවල වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම යෝගාවචරයට හරියට පිටයි ආධාරයි. මොකද්ද දවස පුරාම සතිය පාත්තන්න ගන්න අධිෂ්ඨානය. ආධුනිකයට සතිපට්ඨානයට වැටෙට බහින කෙනාට කිව්වොත් එහෙම දවස පුරාම සතියින් ඉඳී කියලා ඒක නිකන් මේ අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි තත්ත්වයක් වඩපත් වෙනවා. ඒක ක්‍රමයෙන් වැඩෙන්න ඕන ක්‍රමයෙන් වැඩිලා මේ සතර සම්‍යක් ප්‍රදාන ඉද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම වර්තන කරනට පස්සේ තනින් තනින් තනින් තනින් එක එක දේවල් වල සතිය පිහිටීම පුරුදු කරපු කෙනාට මෙන්න මේ බාල ධර්ම මට්ටමට එනකොට අදිස්ථානයක් ගන්න පුළුවන් දවස පුරාම පවතින සතියකට. මේ සතිය අර පරියන්කේදී වගේ විශාල ගැඹුරු ශක්තිමත් එකක් නෙවෙයි. නමුත් සිද්ධියකින් සිද්ධියක් ගැටලන්න පුළුවන්. අහවල් වෙලාවේ මගේ සතිය හොඳයි, අහවල් වෙලාවේ හොඳ නෑ කිය පුරා පවතින ජාලාවක් දලක් වගේ පවතින පටන් ගන්නවා. මේකෙන් තමයි යෝගාවචරයාගේ ඉන්දිය සංවරය වගේ දේවල් ආත්මක කොටු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ ඒක පිළිබඳව කෙලපැමිණි අත්ව සඳහන් කරන්නේ මොනම වේදනාවක් ආවත් මොනම සිද්ධියක් ආවත් මම හතර හඳුපත්තාන දාලා බලනවා කියනවා. මොනදී ආවත් එතකොට භාවනා. ආනීකට කොට පෑදෙන්නේ මේ යෝගාවචරයේ මේ තීර්ණ පරිණ්‍යවස්ථාව. මොනම දෙයක්වත් එනකොට ඉන්නේ ඒක දත් පිලිස්සගෙන තමාව කන්න පයින් යකෙක් වාගේ තමයි. රාගයත් එහෙම පයින් වෙලාවක් එනවා. ද්වේෂයත් Taman ඉදිරියට පයින් වෙලාවක් එනවා කලකොල භාවයේ තේරුම් බේරුම් කරගන්න බැරි අන්දමන්ද භාවය වශයෙන් මෝහයත් එනවා නමුත් මේ බල ධර්මාධාර යෝගාවචර දන්නවා ඔය කොච්චර උදේලි පාගෙන දත් විසගෙන පැන්නත් මොහොතකින් එයා සතියට යට වෙනවා මොහොතකින් මගේ මේ බල ධර්ම බලවත් වෙනවා කියලා අධික රාගය ආවත් ඒ රාගයට තන දීලා පසුබාල පෙරදිලා යන්නේ නැහැ මේක තමයි රාගයේ උත්‍ර අවස්ථාව. මම මේක දිහා බලලා මේකේ මැද කොහොමද අග කොහොමද කියලා බලන්න ඕනේ. අධික වේදනාවක් ආව මේ තමයි වේදනාවේ බලවත් අවස්ථාව මම මේකේ මුලැමැදාක බලන්න ඕනේ කියලා. අර තමන්ගේම ඉන්දිය ධර්ම දිනු වෙලා ඇතුණා වූ මේ බල ධර්ම තීරණාත්මකව ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ වෙලාවට යෝගාවචරය තුළ නොතිබිච්ච පෞරුෂත්ව නොතිබිච්ච දක්ෂකම් මත වෙන පටන් ගන්නවා. ඉස්සර දකින්නකොට බය වෙන සුළු. ඉස්සර දකින්නකොට පසුබාන සුළු වේදනා, රාග හැඟීම්, ද්වේෂ හැඟීම්, එහෙම නැත්නම් නුරුස්සන පුද්ගලයන් සමග ඇසුර, නැත්නම් අධික ප්‍රේමවන්ත හිත මිත්‍රයන් සමග ඇසුරදී ඇති වෙන මේ ලබැඳියාවල් වගේ දේවල් යෝගාවචරයට දරා ගන්න පුළුවන් තත්යකට. ඉස්සර ඒවට අපි මූණ දෙන්න නැතුව පණින යන කාලයක් තියෙනවා. හිතා ගන්න බෑ. ඒක සමබර කරලා පෙන්නනවා ඒක නිදර්ශනානුකූලව පෙන්නනවා ඒකට හේතුව මොකද අර සත්‍තහ මේ සතිය මගින් මේ වීරියත් සමාධියත් දෙක සමබර කිරීමේ හරි විනෝදාංශයක් පටන් ගන්න තියෙනවා. මොනම අභියෝගයක් ආවත් මේ ඉන්දිය ධර්ම සමබර කිරීම තුළින් ඇති වෙන මේ සති බල, වීරිය බල, සමාධි බල සම්තුලනය තුළ පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වෙන වෙනම වැඩ කරනවට වඩා ඒ දෙක සතිය මාර්ගයෙන් ගැටලා ගත්තට පස්සේ පුදුමාකාර ශක්තියක් අපි මේ දේශපාලන ව්‍යාපාරයක් හෝ එහෙම නැත්නම් මේ වෙන වෙළඳ ව්‍යාපාරයක් දෙන්නේ දෙකොණ ඉඳකට කරනවට වඩා ඒ දෙන්න එකිනෙකා වශයෙන් අදහස් වශයෙන් සමබව තේරුම් ගන්න එක්ක ව්‍යාපාරය කරන්න ගියාම 1 1 2 නෙවෙයි. අර සමගිය කියන ශක්තිය දෙන්න ආවට පස්සේ ඒක තුන හතර ගුණයකින් වැඩි වෙන හැටි බලවත් වෙනවා. ඒකට හොඳ නිදර්ශනයක් ඔය මේ බුරුම රටේ නම් පේන්ටක් තියෙනවා බණටක් කියනවා. අපි වැලි බාල්දියක් හෝ බර වතුර බාල්දියක් හෝ පොසවාගෙන යන්න ගියොත් එහෙම අතක් බරයි නම් අපිට කොර ගහ ගහ තමයි යන්නේ. ඒක පැත්තකට ඒක එල්ලෙන්නේ. ඒක නිසා කොර ගහ ගහ තමයි යන්නේ. නමුත් ඒක දන්න තව කෙනෙක් මේ වෙලාවෙම වැඩ දෙකක් කරන්නට ඒ හා සමාන එකම විදිය අර විදිය බර බාල්දි දෙකක් කරන කද්දණ්ඩකට ගැට ගහගත්තොත් කද්දණ්ඩට කරදේකු ගමන් දෙකේම බර අවුල. නමුත් මේ මිනිස්සු දන්නවා කද්දණ්ඩේ ලාභේ එන්න යන්න ඕන. හිතගෙන ඉන්න බෑ. ආනේ යන්න පටන් අර ගන්නකොට අර කද්දණ්ඩ චරස් චරස් චරස් චරස් කාල පැද්දෙන පටන් ගන්නවා. පැද්දෙනකොට ඒ හරියට පහළට එනකොට පොඩ්ඩක් හරෙන් තට්ටු කරන එක විතරයි වෙන්නේ තමන්ගෙත් ලතාව වෙන වන්නට කද්දන්නටයි බරතයි සමාන පාසල. ඊට පස්සේ කොච්චර දුර ගියත් ඒ බාල්දි දෙකට බර ඉන්නෙත් නැහැ. ඒක නිකන් හොඳ තේමාවකට ලියපු ගීතයක් ගායනා කරන්න වගේ. හොඳ ඒකේ සමතුලිත භාවයක් එන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ මේ පුංචි දරුවෙක් කොහොමද එච්චර බර බාල්දි දෙකක් ගේන්නේ කියලා. කවදාකවත් එක බාල්දියක් වටින්නේ නැහැ. අන්නේ වගේ තමයි සමාධිය තන්‍ය ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් අපි කරගන්නවා. ඒකට වීර්ය සම වෙලා නැහැ. වීර්ය ධන උනත් සතිය ක්‍රියාත්මක නැහැ. වීර්ය සතිය සම වීර්යයි සමාධියයි සම වෙලා සතියේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට අනිමි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන කර. අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපතුල ක්‍රියාත්මක වෙන්නේ ඇති කියලා පුදුමාකාර ශක්ති ප්‍රමාණයක්, පුදුමාකාර ඇදහිලි භාවයක්, පුදුමාකාර ඉදිරියට යන්න තියෙන ආදාවක් පහළ වෙනවා. ඒ ධර්මය ඒ தত্ত্বය අර සතිපට්ඨානේ ආනකොට ආදි කල්යාණ වශයෙන් මතු නොවෙනව නෙවෙයි. ඒ මේ මුල් අවස්ථාවේදී. මේ මතු වෙනට වැඩිය බොහෝම හරියට රමේ සිවිය ගෑවුනා වගේ නෙවෙයි ඇස මිදුළු කාගෙන යන විදිහට තේරෙන්න පටන් අර ගන්නවා. කවදාකවත් නොයි ධර්මත වැඩි වේලාවක් භාවනා කරන්න පුළුවන්. වැඩි කවදාකවත් නොවිස්තරිත වැඩි ශබ්ද ප්‍රමාණයක් මත භාවනා කරන්න පුළුවන් වැඩි වේලාවක් තුළ වැඩි වේදනාදත්වයක් තුළ භාවනා කරන්න පුළුවන් ඒකට මූල දෙන්න දෙන්න අර Taman ජීවු කරගෙන ආපු ඉන්දිය ධර්ම පුදුමාකාර විදියට තියුණු වෙලා ඒ තුල දැරීමේ ශක්තිය ඉතල තිබුණේ පෙරදිලා වැඩන ශක්තියක් දැන් තියෙන්නේ යෝගාචර හිත බල සම්පන්න කරගත්තා අන්න ඒ වෙලාවට තමයි යෝගාවචරණ චක්කු මාස යථාන්දෝ කියන වාගේ මේ වාගේ ධර්ම මහත පහළ වෙලා එනකොට ඇත්තත්තේ නමුත් අන්දේක්ෂේ ඉඳලා මේ ධර්ම ජීවු කර ගන්න ඕනේ. මේ ධර්ම වලට බලපෑම් කරන්න යන්න නරකයි. අභියෝග කරන්න යන්න නරකයි. උඹට සද්දත් මන් දෙනවා සද්දත් වලින් කරලා බලපෑම් කියන්න නරකයි. සද්ද තියෙන තැන ආවොත් ඒ සද්ද පියති භාවනා කරන්න හදනවා මිසක්ක ඒ කතා බතා කරලා ඒක බාධා කරන්න නරකයි. දැන දැන ඒකට අකුල් හෙලන්න නරකයි. ඒ මොකද යෝගාචර දැන් තේරෙනවා මේ බල ධර්ම ක්‍රියාත්මක වෙන වෙලාව ඒකට අනිවාර්යම අනුග්‍රහ කටයුතු. සත්‍යහේ වුණත් සමහර වෙලාවන් වලට හොඳට භාවනා කරගෙන එනකොට මේ ධර්ම කොටාව පැහැදිලි වෙලා එනකොට අර මෝඩකම ඉදිරිපත් වුණොත් එහෙම අනුන්ට දෙන්න කියන්නේ කියලා. අම්මලාට තාත්තලාට ගිහිල්ලා මේකට අනේ අපි උදව් කරපු ඇත්තුනේ ඒ ඇත්තෝ මෙහෙම රසයක් අවදා විඳවද කියලා ගිහිල්ලා කියන්නේ හිටියා. අරවල් අහවල් දේවල් මට බාධා මත කරපු යාළුවන්ට මේක කියන්න ඕන කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට මේ කාණ්ඩ බොණ්ඩ උදව් උපකාර කරන්න අවුත් මේ සිව්පසු දායකින් මේක කියන්න ඕන කියලා හිතනවා. ආනෝ විදිහට එනකොටත් අර ශ්‍රද්ධාවම තමයි මේ වැඩ පිළිවෙලට බාධා. අන්තිමට මේ වගේ දෙයකට ගිහිල්ලා එනකොට සම්පූර්ණ ශ්‍රද්ධාව පිළිහිලා වැටිලා ආයෙ ගොඩ ගන්න බැරි තත්ත්වයකට. ඒ නිසා ඒ වාගේ තත්ත්ව මේ භාවනාවේදී මාන බලවේග විදිහට මතුවෙනවා. ඒ වෙලාවේදී ඒකේ මුලැමැදාක බලනවා මිසක් ඒක ක්‍රියාත්මක කරන්න හෝ ඒක ඉදිරියට යෑම මේ තාන්ට තමා තාම තරන්නේ මේ තාම දිනු කරන අවස්ථාවක් කියලා ඒ සද්ධාව මත වෙනකොට උනත් යෝගාවචරය හොඳට තේරුම් අරගන්නවා මේක තමන්ගේ වාසියට කොහොමද හරවගන්නේ භාවනා දිනු කරගන්න ප්‍රඥා මට්ටමේදී උනත් ඒ විශේෂයෙන්ම උද්‍යප්පේ ඥානය යම් කිසි විදිහකට පෙළ ගැහිගෙන එන භාවනාවේදී විපස්සනා භාවනාවේදී හැම වෙලාවෙම අභියෝග කරලා පරීක්ෂා කරලා ඒ පරීක්ෂාවේදී නියම උත්තරේ දීපු කෙනාට තමයි කොට වෙන්නේ. නමුත් අපි අර කලින් කිව්වාගේ තාමත් පවතින්නේ ස්ථිරකාර වෙච්ච බලධර්ම නෙමෙයි. එක පරියන්කදී මේක හරියනවා ඊගා පරියන්කදී සම්පූර්ණයෙන්ම ආය හරියන්නේ නැති එකක්. නමුත් යෝගාවචරය නැවත නැවත කරනකොට කරනකොට තේරුම් අර ගන්නවා බාහිරේ තියෙන නැත්නම් බාහිරේ රඳා පවතින දෙයක් ඇත්තේ නෑ මේක තමන්ගේ අභ්‍යන්තර ගුණවලම ඉවසීමේ ශක්තිය තුලම නැවත නැවත යෙදීමෙන්ම උපවත් කරගන්න තත්ත්වයක් කියන එකත් එක බලයක් තමයි ඒක නිසා අර තීර්ණ පරිඥාවටපත් වුණාට පස්සේ ඒ යෝගාවචර ජීවිතය හොල්ලන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව ඒ ක්‍රමයේ ඒ පාරෙම ඒ ක්‍රමයේ ඒ ගුරුවරයා මේ ස්ථානයේ දිගට පැවැත්වුවොත් තමයි මේක ඉදිරියට බලවත් තත්ත්වයකටපත් එහෙම නැත්නම් ආපසු නොහැරෙන ඉස්තිර සාර තත්ත්වයකටපත් කරගන්න පුළුවන් උදාහරණ වෙලාවට මේ නිවනම පරමාර්ථ කරගත්තේ නැති යටි විච්ඡ හෝ යටපත් වෙච්ච හෝ ලාභ ලෝභ අදහස් මේ තණ්හා මාන වගේ දේවල් දිනත්තන්ට මේකේ කිසි හරි දුෂ්කරතාවයක් නැහැ ඒ නිසා යෝගාවචරයා මුලින් පටන් අර ගන්නකොට නිවනෝ ප්‍රාර්ථනා නොකලත් සමහර ලාමක අදහස් හිතව පහළ වෙලා ආවත් මෙතෙන්ට ආවට පස්සේ උනත් තීරණය කරලා මේ ලාමක ලාභ සත්කාර නන්දි රාග පහණය කරලා නිවනට හැරෙන්න ඒක සමාන අවස්ථාවක්. ආනේ නිසා මේක මේ තීරණා පරිඥා කියලා කියන්නේ මුතේම පවතින එකක් නෙමෙයි භාවනා කරනකොට වැඩ කරන පිළිසක් එක්ක ඉන්නකොට භාවනාව හරියාගෙන එනකොට පැහැදිලි අවස්ථාවක් හම්බ වෙනවා මේක නැවත සලකා බලලා පාර පුරා ගන්න පුළුවන්. අන්න එහෙම වෙච්ච අවස්ථාවල් හරියට මේ ත්‍රිපිටක නැත්නම් විශේෂයෙන්ම සංග්‍රහ පොත්වල සඳහන් වෙන මුලින් අපි පෙළමෙන්නේ නිකා සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් දෙමෝපියෝ පන්සලට බාහිර දීපු නිසා එනත වෙන මොකක්ද ගෙදර කලකිරිලක් නිසා පැවිදි වෙනවා. නමුත් මේ භාවනා කරලා ඊට පෙර වුණත් ඒ පාරමිතාත්මක ශක්තිය තියෙන හොඳ ගුරුවරයෙක් හොඳ ක්‍රමයක් හොඳ පරිසරයක් ලැබිලා මෙතෙන්ට ආවට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා තමයි මෙතෙක් ආවේ මෙතෙන්ට එනකන් ආවේ මොකද්ද ඕලාමක අදහසක් ඇති. නමුත් මෙතනදි පැහැදිලිව අවස්ථාවක් හම්බ වෙනවා ඒ ලාමක අදහස්කේදී ආවත් දැන් විශේෂයෙන්ම සලකා බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා එහෙම නොවන කෙනෙක් නැති තරම් වගේ බය බහිනවා. උදාහරණයකට කලින් සද්ධාවෙන් නිකන් ඇදහිල්ලෙන් බාරගත්ත දේවල් ඇත්තටම ඇත්තයි කියලා මේක නේ මේ සඳහන් කරලා තියෙන්නේ කියලා විශාල වෙනසක් පරිවර්තනයක් සිදු වෙන්නේ මේ අවස්ථාව නිසා ඉතාම අවාසනාවන්ත සිද්ධිය තමයි මෙතනදී දුරුවරයා තන ස්ථාන වාරු කිරීම කාලසටහන් දෙකටම කරන්නේ. එනිසා අර ඉන්දිය ධර්ම තීක්ෂණ බවටපත් කිරීම ගැන කතා කරනකොට සඳහන් කර තිබුණේ සක්කච්ඡකාරී හෝති, සප්පායකාරී හෝති, සත්‍තාභ්‍යාසයේ තියෙනවා. දුර සකස් කරන මේ වැඩේ මෙතෙන්දී යන්න ඕනේ. ලොකු ගෞරවයකින් මේ තීරණාත්මක අවස්ථාව පන්නනවා. මේ වගේම සත්‍යය කරුණු පුළුවන් තරම් සලසලා දෙන්නවා. අර කලින් කිව්වාගේ නිතරම අනුන්ට උපදෙස් දෙන්න හදන සැලෙන කල අල්ලගෙන කතා කරගෙන ඉන්න එක නෙමෙයි දක්ෂකම නිස්සබ්ද. මේ ධර්ම වලින් වෙන විදිහකට කියනවා නම් බල ධර්ම වලින් පිරිච්ච. සංසංසුන් භාවයට පත්widetildeත් තමයි ආශ්‍රය කරන්නේ. එහෙම නැතුව තමන් ආවට ගියාට කතා කරන්න පටන් ගත්තොත් මේක බාධා වෙනවා. ඒ වගේම සතතාභ්‍යාසය එක දිගට මේක පවත්වන එක. උන්ට මේ පේන තියෙන දේ තමයි මේ අවස්ථාවේදී හරියට ලෙඩ රෝග තත්ත්ව මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද වෙනදාට වඩා බලවත් වේදනා ඉදිරිපත් කරන ශරීරය. මේ යෝගාවචරයේ දැරීමේ ශක්තියක් තියෙනවා බලන්න. ඒ වගේදී තමයි මේක ඉක්මන් වෙලා, අදිශි වෙලා මේ වේ බයක් ආව වේදනාවක් ආව දෙඩක් ආව කියලා ඉක්මන් වෙන්න ගියොත් එහෙම අපේ බල ධර්ම වල තියෙන ශක්තිය උරගා බලන්න හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි රාජකර පවත් ගන්න හම්බ වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ වෙලාවේදී ඒ කාය ජීවිත නිරපේක්ෂව මේ වේදනාවක් මේ වෙලාවේ මැරලා ගියත් මේ හිත තියෙන්නේ දැන් ඒ නියත ගතික තත්ත්වයක. වෙන විදිහකට කියනවා නම් සෝතාපන්න භාවයකටපත් වෙන්න තුන සෝතාපන්න මට්ටමක හිත තියෙන මෙහෙම නරන කියොත් නම් අනිවාර්යයෙන්ම ස්වර්ගය උපදින්න පුළුවන් මේක අතහැරලා ගිහිල්ලා මේ ලාමක වැඩවලට ගිහිල්ලා වැඩිච්ච වෙලාවක මැරලා ගියොත් අර තියෙන ධාතු කියවා හිතේ අර ගතිකේ නැහැ ගතික භාවේ නැහැ අර ගිනාපු ගැම්ම නැහැ එනිසා යෝගාචර තේරුම් අරගන්න ඕනේ මෙතනදී අනිවාර්යයෙන්ම අභියෝගෙන්න පටන් ගන්නවා ඒ අභියෝග පෙරන ආවිරියයි කයත් අභියෝග කරනවා. තමන්ගේ යාළුවොත් අභියෝග කරනවා. ධර්ම කොටසත් අභියෝග කරනවා. ආන්න ඒක බලනකොට තමයි ඒවට ප්‍රශ්නේ තේරුම් අරගෙන මුණ දෙන්න බලනකොට තමයි ඇත්තම බල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයේ සිතුම් පැතුම් වල මේ මේරිච්ච බව ඒ කල්පනා බව මේකට උදව් කරන්නේ නැතුව අර ලාමක බාහිර උපක්‍රම හොයන්න පටන් අරගත්තොත් ඒකම මාර බලවේගයක් වඩපත් වෙලා ලෝකාවතර වැටෙන්න පටන් ඇතුළත තමන්ගේ ඉන්ද්‍රිය මත පිහිටන ගතිය අඩු වෙනවා. බාහිර දේවල් වල පිටන්න පටන් ගන්නවා. ඒ නිසා අපි හොඳට තේරුම් අරගන්න ඕනේ ඉදිරියට යන්න යන්න යන්න ඉදිරිපත් වෙන්නේ මායාවේ බලවත් සේනාපතිය. ආධුනිකයන් ළඟට එන්නේ ආධුනික සෙබළු. ඉස්සරහට යනකොට යනකොට මූලට මූල දීලා මේ මාර මස්සිනා. ඉදිරියපත් වෙන්න හදනකොට තමන් යුවා කාගෙන දරාගෙන තමන්ගේම ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉදිරිපත් කරගෙන කටයුතු කළොත් අපිට පේනවා එතකොටම මේ අපි භගවත්යන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ ඒ කාලේ හිටියවාගම ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතු අපි මේක තේරුම් කරගන්න බැරුව අපි ලාමක දේවල් වලට හොයන්න පටන් අරගත්තොත් අපිට හිතෙනවා අපි දැන් ලංකාවේ දැන් අවුරුදු සාසනේ අවුරුදු 2500ක් ගිහිලා තියෙන දැන් කාලේ සෝවාන් වෙන්න බැරිය. දැන් මේ ඉන්දිය ධර්ම කියනවා ඉස්තර තරම් විතර යකඩ පන්න දෙය හරිය නැති කියලා ගොඩාක් ලාමක ධර්ම තියෙනවා. ඒකට පොහොර දාන්න සැදී පැහැදී ගත්ත මාර පිළිස් පොතනක් තියෙනවා. එනිසා බාධක එනකොටම තේරුම් අරගන්න ඕන විපස්සනාවේ ජීවෝ කියන්නේ බාධාවක් එනකොටම විපස්සනාට මේ පරමාර්ථයට ලංවීමයි මෙතන තියෙන්නේ. අධික වේදනා අධික ඒ තීර්ණාත්මක කරන්න බැරි දේවල් එනකොට තේරුම් ගන්න ඕනේ සිටිදී උද්‍යෝගයෙන් කෙට වැඩි ආවාගේ. මේ එන දුෂ්කර භාවයේ මුලමෙද අග බලන්න පුළුවන් ඉවසීමේ ශක්තියක් දැන් මට තියෙනවා. ආනේක උපරිම පාවිච්චි කළ මිස බාහිර දේවල් වලට බාහිර මේ ප්‍රයෝග පත්‍රම හැන්ද යන්නේ නැහැ කියන්නේ. අන්නේ විදිහට දෙයක් ආපු ගමන්ම කලබල වෙන්නේ නැතුව කිතාක් දුරට ඒ තමන්ගේ ඉන්දිය ධර්ම බල ධර්ම පාවිච්චි කරන්න පුරුදු වෙනවනම් ඒ යෝගාවචරය තලතුණා. නිවිච්ච භාවයේද එන්ට එන්ට එන්ට එන්ට අතුලට නැමිච්ච තත්ත්වකටපත් වෙනවා. මෙවරම තමයි බල කියන්නේ. මේ ලැබෙන බලවල තියෙන ලාභය තමයි ඒක ඇතුළතින්මයි හටගන්නේ උත්තරද්‍රවේ දක්ෂිණද්‍රවේ කියලා වෙනසක් නැහැ. උදේ හවස කියලා වෙනසක් නැහැ. ඉස්ත්‍රි පුරුෂ කියලා වෙනසක් නැහැ. තමන්තරමයි මේ සද්ධාව පහළ වෙන්නේ. තමන්මයි වගේ කියන්න ඕන වීර්යයට, තමන්ටමයි ලාභ ලැබෙන්නේ සද්ධාවෙන්, තමන්ටමයි ලාභ ලැබෙන්නේ සමාධිය ප්‍රත්‍යය. ආනිව යොදවලා අනිව ක්‍රියාත්මක වෙද්දී නම් අනිකුත් ලෝකේ තියෙන සිව්පසේම පාවිච්චි කරත් මොන ශාස්ත්‍රයේ පාවිච්චි කරත් කමන්නේ. මොකද ධර්මයේ ඉස්සර වෙලා තියෙනවා. එනිසා බල ධර්ම වල වෙනස ඇති වෙනකොට හොඳට බාහිරයටත් පේන්න පටන් අර ගන්නවා යෝගාවදරේ ඇතුළට රැඳෙලා තියෙනවා. එන්ටෙන් දෙන්ටෙන් සම්පත් ශාන්ත භාවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අභ්‍යන්තර සාසනය ගැන බලනකොට ඉතාමත් වැදගත් අංශයක්. නමුත්තර බාහිර සාසනය ඉදිරිපත් කරගෙන මේ මේ කාලගෝටි පවත්වන සාසනය පැත්තෙන් බලනකොට නම් මොනම වැදගත්කමක්වත් මේක තේින්නේ නැහැ. ඒ නිසා මේ වගේ ධර්මයක් මේ වගේ ප්‍රයෝජනවත් උපකරණ කට්ටලයක් වැදගත් වෙන්නේ භාවනා මධ්‍යස්ථාන වශයෙන්. යෙදී ගත කරන නැත්නම් ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ අපි අර සතිපට්ඨාන සතර සම්ප්‍රදාන ඉද්ධි පහද ඉන්දිය ධර්ම වශයෙන් දිනු කරගෙන ආපු මේ බලවලට බාහිරින් කිසිම සරණක් නැහැ. තමන්මයි ඒක මුදුන්පත් කළ උසස් කළ කලකන්ට පුළුවන් ඉන්නේ තමන් ඒක නොසලකුවොත් අනිවාර්යයෙන් මේක ධ්‍යාරු භාවයටපත් වෙනවා. මුදක් එයාට අනර්ථය පිළිතුරු කියනවා. ඒ නිසා මේ වෙලාවේදී යෝගාවචර විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියන එක තියෙනවා. විපස්සනා අනුග්‍රහිතය කියන්නේ කප්පාදය. භෝග වගාවේදී තමන්ම හදාගෙන ආපු මේ භෝගේ මල්ලතු හටගන්නේ නැති ගියාතු කපල ගන්න ඕනේ. රොටු බැඳිච්ච මේ මකුල්දල් බැඳිච්ච කපල ගන්න ඕනේ. අනේ මම්ම හදාගත්තේ වනේද මේක මේ මම්ම පොහොර දාලා හදපු භෝගී අතපතර නේද කියලා ආදරය කරන්න පටන් අරගත්තොත් ඒක අර নানা ආකාර විස බීජ පලිතෝට වන්දන සම්පතක් වෙනවා. ඒ නිසා කප්පාදු අවශ්‍යයි. නිසා බල ධර්මපත් ත්‍ත්වයට ආවට පස්සේ ඒ යෝගාචර වෙනකට වඩා ධර්මයේ පක්ෂව અભිහිත ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. තාම මම නැවතත් මතක් කරන ධර්ම දේශනා අවසානයේදී මේක තාම ඇතිකම නැති වෙන තත්ත්වයක්. තාම සාපික වෙලා නැහැ. රහතන් වහන්සේ තමයි සාතිකයක් නැහැ. නමුත් රහත් කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මේක සීනාස්ව බලයක් වගේම සද්ධා බලයක්. සීනාස්ව බලයක් වගේම වීර්ය බලයක්, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඉතින් මේ බල කියන බණ අහන මේ පිළිසේ හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට මේකට අයිතිවාසිකම් කියනවා. මොකද එක්කෙනෙක්වත් මේ කවුරුවක්වත් සන්තෝෂ කරන්ට එහෙම නැත්නම් මුලිකාර කරන වැඩක් නෙවෙයි. ඒවා එකතු කරගෙන තියනවා මේ වගේ සමතුලිත කරලා අර කඩක් ගෙනියනකොට වගේ ඒ ලතාව අල්ලගත්තොත් අපිට මේක විදිහ බරක් උසන්න පුළුවන්. ඒ මොකද අසීමිත බාණයක් වැඩිලා තියෙන අපිට තියෙන මේවා එකලස් කරගන්න. ඒකලස් කරන්න මේක ධර්ම විතරම අහන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. තමන්ගේ යෙදිලා ප්‍රශ්නයක් එනකොට ඒක මේ ධර්මමය ප්‍රශ්නයක් වශයෙන් සලකලා තමන්ගේම හැකියාවල් බොහෝ දුර ක්‍රියාත්මක කරලයි බාහිර වයන්ට. එතකොට අපි මේ බලයට බලයක් දුන්නා. ඒක කියන්නේ අනුග්‍රහ කළා කියලා. ඒ නිසා මේ යෙදී භාවනා කරන පූර්ණ කාල භාවනා කරන මේ කිරිනාටම මේ ධර්ම කොටසත් ඒ වගේ තම තමන් ලැබුව අත්දැකීමක් නිසා මේ බලයට අනුග්‍රහ කරන්න ලැබේවා. මේක කලින් අපි සාකච්ඡා කරුවා ඉන්ද්‍රියන් මාර්ගයෙන් ඉන්ද්‍රියම් ප්‍රහාණය කිරීම. ඉඳුරම් පිනවීම කියන වර්ගී ධර්මය සද්ධාදී ඉන්දියන් මාර්ගයෙන් ප්‍රහාණය කරනවා. දැන් අපි බලයට බලය දීව මාර්ගයෙන් ඒවා සහතික කරගත්තොත් මේ කියන ප්‍රධාන ප්‍රශ්න අමතක කරලා ඇති සංඥා විදිහට වැඩිලා අනිවාර්යම බෝධියට අංග වෙච්චුණා. බෝධ්‍යංග ඒ වාගේම මාර්ගාංග පිළිබඳව හිතනතු කරන්න පුළුවන්. ඉතින් අදට ලැබිලා තියෙන කාලෙ මේ ප්‍රමාණය නිසා අපි බලාපොරොත්තු වෙන්නේ සූත්‍රයේ ඊගාවට කියන්නේ මේ බෝධ්‍යංග සහ මාර්ගාංග පිළිබඳ කොටස් සාකච්ඡා කරන්න ඒකට ලෑස්ති වෙන ආකාරයට ඒ බල ධර්ම එක සම මට්ටමට එක ආකාරයකට වඩා දියුණු කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා. එක්තාවතාජම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාවතාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එත්තාවතාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තාජ බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාච බුම්මත්තා අදීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශන ආකාදත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു